අවසරයි ගරු කටයුතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද 94 වෙනි අපේ භාවනා වැඩමුළුවේ දෙවෙනි දවසේ එකට යෙදෙන තිබුණු අපේ ධර්ම සාකච්ඡාව අපි පොඩි වෙනස් කිරීමකට ලක් කළා අපි දැන් තුනට පවත් ගන්නයි බලාපොරොත්තු වෙන්නේ අපි ඒ වගේම ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු වෙනත් සභාවට ඉදිරිපත් කළ යුතු ප්‍රශ්න තියෙනවා ඉදිරිපත් කරන්නයි කියලා අපේ ලිඛිත ප්‍රශ්න සභාවට ඉදිරිපත් කරන විදිහට ගෞරවනීය ස්වාමින් වහන්සේ මම ආනාපාන සතිය පරියංකයේදී මණ්ඩ වඩද්දී පළමුව ඉරියව මෙනෙහි කරනවා ටික වේලාවකින් පසු හුස්ම ඇතුල් වෙන ආකාරයත් පිට වෙන ආකාරය දැනගත් පසු මෙනෙහි කරනවා එෙහිදී හුස්ම ඇතුල් වෙන විට හුස්ම රැල්ල දිගයි පිටවන විට කෙටි මම එයත් මෙනෙහි කරනවා එක දිගට ටික වේලාවක් සිටින විට කකුල්වල වේදනාවක්ද දැනෙනවා. එයත් මෙනෙහි කරනවා. මේ ආකාරයට නිවැරදිද යන්න පහදා දෙනු මැනවි. තවද ශරීරයේ ගැස්වීමක් විටින් විට ඇති වේ. එපමණයි ස්වාමීනි. මේකදී මෙනෙහි කරන ක්‍රමය සඳහන් කරලා තියෙනවා ඒකෙත් ඔය හුස්ම රැල්ල මෙනෙහි කරාට දිග බව කෙටි බව මෙනෙහි කරන දෙයක් නෙවෙයි හුස්ම ආස්වාස් ප්‍රස්වාස් වශයෙන් මෙනෙහි කරන්ඩ දිග බව කෙටි බව වැටහෙන දේ එතකොට වැදගත් වෙන්නේ අරමුණ හුස්ම ගැනීම ඒක ආස්වාස හරි ඇතුල් වෙනවා කියලා හෝ ගන්නවා කියලා හෝ මෙනෙහි කරනවා. නමුත් මේ රචනය ලියලා නැහැ වැටහෙන ආකාරය. මට මේ හුස්ම ඇතුල් වෙන බව මම දන්නේ කොහොමද ඇතුල් වෙන බව කියලා. එහෙම නැත්නම් මේ වෙන දෙයක් නොවන බව පිට වෙනව නොවන බව ඇවිදිනව නොවන බව දැනගන්න ක්‍රමයක් තියෙනවානේ. ඒකෙන් තමයි ඇත්තටම ගානක් හදනවා නම් ගානේ උත්තරේ වගේ වෙන්නේ. ඉතින් මේ රචනයේ කිසිම තැනක මම වේදනාව වේදනාව වශයෙන් මෙනෙහි කරලා කියලා තියෙනවා. නමුත් වේදනාව වටහාගත්ත විදිහට ඒක පුච්චනවා වගේද, තැම්බෙනවා වගේද, අනිනවා වගේද, රත් වීමක්ද, දැරිය හැකි වේදනාවක්ද, එක තැනකද පැතිරෙන වේදනාවක් ආදී වශයෙන් වැටහි නැති ආකාරය දක්වපු නැති නිසා මෙනෙහි අරමුණ මම මෙනෙහි කරනවා කියන එකට ලකුණු දෙන්න අමාරුයි. ඒක හරියට ගණන් පත්‍රයේ බලලා ගාන ලියලා තියෙන උත්තර පත්‍රයේ. නමුත් හොඳට සුළු කරලා නැහැ උත්තරයට ඇවිල්ලා නැහැ. ඒ නිසා ගණන් පත්‍රේ නැවත ගාන ලිව්වයි කියලා එච්චර ලකුණු ලැබෙන්නේ නැහැ. ගාන ලියලා ගාන සුළු කරලා උත්තරයට ඉරි දෙකක් ගැහුවොත් උත්තරේ හරනම් සම්පූර්ණ ලකුණු ලැබෙන මේක උත්තරේ ඉදිරිපත් කරලම නැහැ. මෙනෙහි කළ ආකාරය කියලා තියෙනවා. ඒකෙත් අර විදිහට ඇතුළීම පිටවීම මෙනෙහි කරනවා වෙනකොට දිග කෙටි බව මෙනෙහි කරනවා කියන එක වැරදි කියලා මතක තියාගන්න. වේදනාව වේදනාව වශයෙන් මෙනෙහි කරනකොට කොතනද වේදනාව තියෙන්නේ මොනවද දැනුනේ කියන එක තිබුණනම් මේට වැඩිය ඉදිරිපත් කිරීම සාර්ථකයි. ඉතින් අනිත් දවසේ එහෙම නැත්නම් දැන් කවුරු හරි ඉදිරිපත් වෙනවා නම් මේ ලියපෙකන මේ වැටහිච්ච දේ ඉදිරිපත් කරන්න අපි ඒකටත් සාදර වෙමු. එහෙම නැත්නම් අනිත් දවසේ ලියනකොට කරුණාකර අරමුණ කියන්න මෙනෙහි කළ ආකාරය කියන්න වැටහුණ දේ අත්දැකිය දේ අත්විඳි දේ ඉදිරිපත් කරන්න. ඒකෝට තමයි අපිට සාකච්ඡාව සම්පූර්ණ කරන්න පුළුවන්. දෙවෙනි ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ ගෞරවනීය ස්වාමින් වහන්සේ අවසරයි ඊයේ දිනේදී සක්මන් භාවනා කරන විට පියවර දෙක තුනකට වඩා සිත ඒකාග්‍ර කරගත නොහැකි විය. අද පියවර 10ක් 15ක් පමණ එකක සිතින් පියවර තබන විට සිත විසිරී යයි. සුළු වේලාවකින් සිත විසිරී ගිය බව මෙනෙහි වී සක්මනට යොමු කළෙමි. සවස් වන විට සවසන විට සිත පිට වී තිබෙන වේලාවට වඩා සක්මනට අවධානය යොමු වන වරණ ඇතුළ පියවර තැබීම කෙරෙහි සිත යොමු වීම වේලාව වැඩි බව හැඟුනි. වරින් වර වෙසේ මාරු වෙමින් සිදුවේ. බොහෝ අපහසුයෙන් වාර දෙක තුනක් පමණ සක්මන් ආරම්භයේ සිට අවසානයේ දක්වා පියවර කෙරෙහි අවධානයෙන් ගියමි. එයින් පසු පරියංකගත වූ විට හුස්ම රැල්ල දෙස අවධානය යොමු කර සිටන විට නොදැනීම නිද්‍රාවටපත් වේ. අපහැදිලි සිහිනද පෙනේ. නැවත සිත පිට ගිය බව දැනී ගැස්සී ආනාපාන සතියට සිත එකඟ වේ. සෑම සක්මන අවසානයේ අවසාන පරියන්කේදී මෙසේ සිදුවේ. නිද්‍රාවත් අපහැදිලි සිහිනත් අතර සිත අතරමං වීමත් වළක්වා ගැනීමට කුමක් අනුගමනය කළ යුතුදයි පහදා දුන මැනවි. සුවපත් වේවා. උත්සාහ කළා තිනවා අවංකව ලියන්න රචනයක් වශයෙන් හොඳයි නමුත් මෙනෙහි කිරීමක් ගැන සඳහන් කරලම නැහැ. ඒ නිසා ඒකට දඬුවමක් වශයෙන් නිදිමත ලැබිලා තියෙනවා. ඒ නිසා නිින්ද නොයා භාවනා ඉදිරියට යන්න ඕන නම් මෙනෙහි කිරීම ඉදිරිපත් කරගන්න නැත්නම් නිින්ද තමයි ලැබෙන්නේ. දෙක මෙනෙහි කරාට පස්සේ වැටහෙන දේ ඉස්ලාම් දසු පියවර තුනක් හිතේ තිබුණා. පස්සේ ආනට 10ක් 15ක් වෙනට පස්සේ වැඩි කියලා තියෙනවා. නමුත් හිත පායට එහෙම නැත්නම් සක්මන්ට ගියවාට පස්සේ මෙනෙහි කරලා නැහැ පළවෙනි මතක් කරලා දෙන්න තියෙන කාරණාව දෙක මොනවද পায়ට හිත ගිය බවට තියෙන ලකුණ කොහොමද වැටුනේ මොකද්ද වැටුනේ කියලා ලියවිලා නැහැ. ඉතින් ඒ නිසා ටැග් දුන්නට බාර අරගෙන නැහැ. ඒ නිසා අහගෙන ඉන්න කෙනාට පේනවා පැහැදිලිවම හිතෙන් දෙකක් තියෙනවා. මෙනේ කිරීම කරලා නැහැ. මෙනේ කළ ආරමුණේ වැටහිච්ච ප්‍රදේශය ලියලා නැහැ. ඒ වෙනුවට හිත පිට යෑම, නිින්ද යෑම, අඩනිහිඳ පිනීම වගේ කෙලෙස් පිළිබඳ විස්තර ගොඩක් තියෙනවා. නමුත් අරමුණු පිළිබඳ මොන විස්තරයක්වත් නැහැ. ඒ කියන්නේ අපේ හිත ආවඩලා තියෙන, පවන්සල්ලා තියෙන කෙලෙස් වලට. ඉතින් සාක්‍ය මේ තාකච්ඡාවක් යන්න නම් කමඨාන සුද්ධ වෙන්න එක මොහොතක හරි වම දකුණු වශයෙන් කරනකොට වැටහිච්ච දේ කිය. ආස්වාද ප්‍රසවාස වශයෙන් කරනකොට වැටහිච්ච දේ කිය. ඒකට තාම සබාවට මේ භාවනා කරන කිසිම කෙනෙකුට අවධානය යොමු වෙලා නැහැ. ඉතින් ඒක ප්‍රශ්නිකුත් නැහැ මුල් දවස්වල ඕම තමයි. නමුත් කාලය නැස් වීමක් වෙනවා මේ කාලය ඇතුළත. ඒ නිසා මම නැවතත් කියනවා කමඨාන් සුද්ධ කිරීම පිළිබඳ දීපු වார்த்தාව පොඩ්ඩක් කියවන්න මේ වார்த்தා ලියන්න ඉස්සලා. නැත්තම් මට හැමදාම පළවෙනි දවස් දෙකේම මේක නැවත නැවත මතක් කරන්නයි තියෙන්නේ. පිරිසේ දැනගැනීම සඳහා මම කියන්නේ මට අඩු ගානේ ආස්වාස් ප්‍රසවාසික එක ආස්වාසයක් අරගෙන ඒක මෙනෙහි කළ ආකාරය ආස්වාසයක් කියලා කියලා මෙනෙහි කළ ආකාරය සහ වැටහීම කොයි වෙලාවේ කවුරු ඉස්සල්ලාම වතාවට වාර්තා කරයිද කියලා මම බලන්නේ. තාම එක්කෙනෙක්වත් නැහැ. ඒකට හේතුව එක්කෙනෙක්වත් අර කමඨහන් වාර්තාවක් ඉදිරිපත් කිරීම පත්‍රිකාවට තාම අවධානය යොමු කරලා නැහැ නැත්නම් කාටවත් ඒක වැටහිලා නැහැ. ඒක නිසා උත්සාහකරනද මේ ලියපු එකනවත් උත්සාහකරනද ඉස්සල ලියපු එකනත් උත්සාහකරනද මේ කොලේ බලාගෙන ආයේ සැරයක් එක අරමුණක හෝ සක්මනේ හෝ පරියංකේ වම හෝ දකුණ ආස්වාසෝ ප්‍රසවාසයේ වැටහිච්ච ආකාරය දාන්න. එතකොට අපිට හිතා ගන්න පුළුවන් කමඨහං සුද්ධ කිරීම පිටමද යම් ප්‍රමාණයක දැනුමක් තියෙනවා කියලා. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී ඔසවනවා ගෙනියනවා තබනා යනුවෙන් මම දැන් මෙතනියයි සිතමින් සක්මන් කරන විට කයේ පුදුමාකාර සැහැල්ලුවක් ඇති විය. තදට සීතලට දැනුණා. තව දුරටත් මෙතනියයි සිතින් මෙනෙහි කරන විටයි කයේ සැහැල්ලුව දැනුනේ. උඩින් යන වාසේ දැනුනේය. කය පුළුන් මෙන් සැහැල්ලුයි. හිටගෙන වුවද විනාඩි 20ක් 30ක් වුවද භාවනා කළ හැක. සක්මන් භාවනාව විනෝදයක් ගෙන දෙන්නක් බවද සිතුනි. වැඩිපුර පර්යංක භාවනාවට ප්‍රිය කළ මා දැන් සක්මන් භාවනාවට වැඩි කැමැත්තක් දක්වන නෙමු. සක්මන් භාවනාව අතරදී සිතුවිලි පැමිණියද නැවත භාවනා මූල කර්මස්ථානෙටම සිත යොදන්නෙමි. දැන් සිතුවිලි බොහෝ දුරට අඩු ගතියක්ද දැනේ. ඇසෙන ශබ්ද ප්‍රශ්නයක් නොවේ. මා තවදුරටත් කළ යුත්තේ කුමක්ද? මෙය වටහා දෙනු මැනවි. බුදු සරණයි. තුන්වෙනි වතාවටත් මම කියනවා ඔක්කොම විස්තර ලිව්වට තාම එක පීවරක්වත් තියෙනකොට වැටුණ ආකාරය ලියලා නැහැ. ඒක නිසා අනිකුත් විස්තර කොච්චර තිබුණත් මගේ කන්න මොනවත් ඇහෙන්නේ නැහැ. දෝෂයකට තියෙන්නේ වැරදිච්ච දැන් ලියලා තිනවා. කයට වැටුණා මෙහෙම හිතවිලි එනවා මෙහෙමයි කියලා ආනම්මනම් ලියලා තිබුණාට කොයි වෙලාවෙද කවුරු හරි භාවනා කරනකොට වැටහින දේ නිශ්‍යාකාර ඉදිරිපත් කරන්නේ කියන්නේ මම මේ අහගනේ. ඒක ඉදිරිපත් වෙනකන් යා මයික් එක ලං කරන වැඩි කතා කරනවා ටිකක් පොඩ්ඩක් ඈත් කරලා කතා කරන්න ස්තුති ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගෙන් ලද උපදෙස් පරිදි මා ඊට ආසාවෙන් ආනාපාන සති භාවනාව වඩමි. මීට පෙර අවස්ථා දෙකකදී මට මෙවැනි වැඩසටහන් දෙකකට සහභාගී වීමට අවස්ථාව ලැබුණි. මෙවර මම ආනාපාන සතිය වැඩිම ආරම්භ කළ විට નિરાයයෙන් ඉක්මනින්ම හුස්ම රැල්ල නොදැනී යන බවක් දැනුණා. ටික වේලාවකින් ආශ්වාස ප්‍රාශ්වාස නොදැනී යන මට්ටමකට සංසිඳීමක් දැනුණා. එවිට ඊට තද සැහැල්ලු බවක් දැනෙනවා. ඊයේ දිනේ ඔබ වහන්සේ දුන් උපදේශ පරිදි හුස්ම නොදැනී යන අවස්ථාවේදී නැවත ආශ්වාස ප්‍රාශ්වාස ගැන නොබලා මගේ සිත කිසිදු අරමුණක උපාදාන නොකර සිත තුලට වරහන් ඇතුළ සිත තුලට අරමුණු නොගෙන පවත්වා ගත්තා. එසේ යම් වෙලාවක් ඉදිරියට ගත කළා. සිතුවිලි කිසිවක් සිත තුලට ඇතුල් වීමට ඉඩ නොදී පවත්වා ගන්නවා. ස්වාමින් වහන්ස මගේ සිතට ගතට තද සැහැල්ලුවක් මේ අවස්ථාවේදී දැනෙනවා. එසේම හිස් බවක්, ශූන්‍ය බවක් වැනි හැඟීමක්ද දැනෙනවා. පින්වත් ස්වාමින් වහන්ස භාවනාව තුල මා අවස්ථාවෙන් පසුව ඉදිරියට කළ යුතු දේ කුමක්ද? භාවනාව මීළඟ පියවර කුමක්දයි කාර්මිකව පැහැදිලි කරමින් ඉල්ලා සිටිමි. අය මට තියෙන මේ ටඟ ඉවරනේ මෙතෙන් එnde ඉස්සල්ලා ආස්වාස් ප්‍රසආසයේ නොවැටහෙන බව දන්නවනම් වැට නොවැටෙන්න ඉස්සලා වැටහෙන ආකාරය කියලා පටන් ගත්තනම් මේ රචනෙට ලෝක පදනමක් තියෙනවා. නැත්නම් එකම තැනකවත් මෙතික හතරවෙනි ලේඛනයේ මේ හතරවෙනි එක දක්වා මම කියන්නේ එකම වෙලාවකවත් අරමුණ වැටහෙන ආකාරය කියලා නෑ. ඒක නිසා නොවැටහෙන ආකාරය පිළිබඳ ගැඹුරකට ඇතුළාන්තයකට යන්න නම් ඒකට වෙච්ච කෙනා දැනගෙන යන කෙනා වැටහෙන වෙලාවේ ඒක විස්තර කිරීමෙන් තමයි නොවැටහීම පිළිබඳව sannivedanට සුදුසුෙක් වෙන්නේ. එහෙම නැත්නම් නොවැටෙන හැම වෙලාවෙම සැකයක් එනවා. එක්කෝ හිත නින්දට නිසා වැටහෙන ආකාරයේ ওই සහැල්ලු ගතිය ආරයේ මේ ආනාපාන විස්තර නෙවෙයි. නරකයි කියන එක නෙමෙයි මම කියන්නේ. නමුත් Tamanට විශ්වාසයක් ඇති වෙන්න නම් අරමුණු විස්තර කිරීමේ හැකියාව තියාගන්න ඒ හරහා ඔය නොවැටහෙන වෙලාවේ සියුම් වෙන වෙලාවේ සිදුවෙන විස්තර වලට සාර්ථකව මුහුණ දෙන්න වැටහෙන විස්තර කියලා පටන් ගන්න ඒක තමයි මේ ඉස්සරහට මම මොකද්ද කරන්න ඕන කියන ප්‍රශ්නෙට ඉස්සරහට නෙමෙයි මේ වෙනකොට කරලා තිබිය යුතු ප්‍රශ්නටයි මම අවධානය යොමු කරන්නේ. ඒකේ තව කොටසක් කියනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ පැවැත් වූ වීරිය සම්පොච්චංගයේ පිළිබඳ දේශනය අප තුළ භාවනාව කෙරෙහි විශාල උවමනාවක් ඇති කළ බව නිහතමානීව සඳහන් කරමු. අප සියලු දෙනා වෙනුවෙන් ඔබ වහන්සේ සිදු කරන මඟ පෙන්වීම ඉමහත් කැපවීමක් ධෛර්යයක් ඔබ වහන්සේගෙන් සාංශාරික ජීවිත විමුක්තිය උදෙසාම පාරමිතාවක් වේවයි ඉත සිතින් ප්‍රාර්ථනා කරමු. ත්වන් සරණයි. කෝගෙදී යන දවසේ කියන කතා ටික කල්ැතුව කියලා තියෙනවා. ඒක පසර තියලා අපි කමඨාන් සුද්ධ කරන කතාවලට ප්‍රමුඛතාවය දෙමු. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම පර්යංකයේ සිටියේදී හුස්ම ඇතුල් වන පිට වෙන ආකාරය මෙනෙහි කරමින් සිටියා. ටික වේලාවක් යන විට ශරීරයේ ඉහළ කොටස පිටිපසට යනවා. ඒ බව දැනගත් පසු මම ඒ ආකාරයට හුස්ම මෙනෙහි කරමින් සිටියා. එහෙත් ශරීරයට අපහසුාවක් හේයින් නැවත මම ඉස්සරහට වී හුස්ම මෙනෙහි කළා. මේ සඳහා මා කුමක් කළ යුතුදයි කරුණාවෙන් වදාරන සේක්වා. මේ සිදුවන්නේ වරන්න තුල මේ සිදුවන්නේ නොදැනුවත්වමයි. මම පස්වෙනි වතාවටත් කියනවා එහෙම කඳ නැමෙන්නේ ඉස්සෙල්ලා ආශ්‍ර ප්‍රසවාසයේ යහ ක්‍රමයට සෞඛ්‍ය සම්පන්න විදිහට මෙනෙහි කරනකොට වැටහෙන දේ කීම තුලයි ඉදිරි ගමනට කොඳු වැටපෙළ තියෙන්නේ. ඒක කියන්නේ તો කොතෙන්ද ගියත් හරි වාර ගියත් පරිදි පාර ගියත් සැකයක් තියෙනවා. ඒ නිසා නිසක ගමනක් බහින්න පටන් ගන්නකොටම අරමුණ වැටෙන ආකාරය අරමුණ මේකයි මෙනෙහි කළ ආකාරය මෙහෙමයි වැටෙන ආකාරය මේකයි කියලා ගියානම් ඔය ප්‍රශ්න වලට Tamanටම උත්තර හොයාගන්න පුළුවන්. ඉතින් මම තාම කන් යොමාගෙන අහගෙන ඉන්නවා කවුද පළවෙනි වතාවට ඒ කමඨාන් වார்த்தාවක් ලියන්න හරියට කරන්න කියලා. වැරදි නෙලා නෙමෙයි මම විවේචනය කරන්නේ මේ ඉදිරිපත් කරන ක්‍රමයට මට සැකහැරලා දෙන්න ක්‍රමයක් නැහැ. නිසක වීම සඳහා කරන ක්‍රමයයි මම මේ නැවත නැවතත් අවධානය කරන්න බලාපොරොත්තු වෙන්නේ. දරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මම නිස්සරණ වනයේ පවත්වනු ලබන භාවනා වැඩමුළුවලට කීප වාරයක් සහභාගී වූ අයෙක්මි. අද උදෑසන පරියංග භාවනාවට වාඩි වී උදෑසන දාණය සඳහා gediya ගසන තෙක් සතිය පිහිටුවමි අදිෂ්ඨාන කොට හුස්ම රැල්ල කෙරෙහි සතිය පිහිටුවමි. සතිය වඩමින් සිටින විට එක් යෝගිනියක් දාණය සඳහා gediya ගැසීමට ප්‍රථම උරහිස් වලින් අල්ලා සොලවා දාණය සඳහා සහභාගී වන ලෙස දැන්විය. මම මෙම භාවනා නොකරන ඥාතින්ගේ ආශිර්වාදයෙන් මෙම වැඩමුළුව සඳහා සහභාගී වෙමි. දැන් මාස දෙකක පමණ කාලයක සිට සිල්වතුන්ගේ වේශයෙන් පැමිණෙනා වූ මාරබාධක වැඩි ලෙසක් හැඟේ. මෙය පොදු ප්‍රශ්නයක් ලෙස සලකා අප හැම කෙරෙහි අනුකම්පා කොට අවවාද අනුශාසනාවක් කරන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේ මේ අත්භවයේදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. මේකෙන් පැති දෙකක් තියෙනවා. gediya ගැව්වට පස්සේ වාඩි වෙලා හිටියානම් සංවිධානයේට හෝ නායකත්වයට හැකියාවක් තියෙනවා. ඇවිල්ලා මතක් කරන්න මොකද මෙතන බණාකරි වැඩ යන්න එපායි. ගෙඩි ගහන්න ඉස්සෙල්ලා කතා කරනනම් ඒක කරපු කෙනාගේ වැරද්දක්. දෙක එහෙම කරනකොට කේන්ති ගියොත් විතරයි මේක මාර බලවේගයක් වෙන්නේ. එහෙම අත ගෑවට මොනවාක්වත් වෙනසක් වුනේ නැත්තම් මේ කෙලෙසක් වෙන්නේ නැහැ. මේසක් කෙලෙසේ තියෙන තමන්ගේ හිතේ. අපේක්ෂා නොකරන්න ඇති කවුරු හරි ලවුරසින් අල්ලන්න හොඳ නෑ කියලා. නමුත් අපි සංසාරේ කී දෙනෙක්ගෙන් උරහිසින් අල්ලලා හොල්ලලා ඇද්ද? ඉතින් ඔය පරිසම් දෙන්න එපා. පරිසම් දෙනකොට මේ ළඟ ඉන්න මිනිහ තමයි බේන්නේ. ඔක්කොම ඒ වගේ සිද්ධ වෙන්නේ සෞන්දර්යයට මතක තියාගන්න වෙලාවට පස්සේ නම් කරන්න දෙයක් නැහැ. වෙලාවට ඉස්සරලා නම් ඒක නොවිය යුත්තක්. වෙලාවට පස්සේ වුණත් සංවිධානයේට සහ නායකත්වයට විතරයි අයිතිවාසිකමක් තියෙන. තව කෙනෙකුට කතා කරන්න ඒත් කවදාවත් ඇඟට අත තියලා කතා කරන්නේ ඒක ඉතාලි පොලිසියවත් කරන්නේ කොච්චර බැන්නත් කොච්චර ගවත් අත තිබ්බ ගමන් ක්‍රිමිනල් නඩුවක්. ඉතින් ওই දඬුව කරන්න පුළුවන් දන්න කියන එකට විතරයි. ඒ නිසා අපි අතපත කාලා කතා කරනවා කියලා කියන්නේ අපි ලොකු සංසේ පොතේ ලියලා තියෙනවා උඩා දරුවන් ඇඟ අල්ලා ආදාර ආදර නොදක්විය යුතුයි. මෙවෙන් තමයි අපි මේ තණ්හා වගුරුවන්නේ. මේ අතීතුරින් ආශ්‍රය කරපුවා අපිට මදි. අපිට ඇලි ගලි ආශ්‍රය කරන්න ඕනේ, අත ගන්න ඕනේ, මූණ ඉඹින්න ඕනේ, ආලිංගනය කරන්න ඕනේ. ඉතින් කරන ප්‍රමාණයට මෙතන වෙන දිනාදී රාගෙමත් වෙන වගේම ද්වේෂයක් එනවා. කවුරු හරි අතින් අල්ලපු ගමන්. අතින් අල්ලන්නේ නම් කාමයට රාගෙට වෙන්න ඇති. නොදකින් නොපතන් කියන මිනිසෙක් ඇල්ලුවොත් මායාමයි. ආය දෙකක් නැහැ. ඒ නිසා මතක තියානින්න කාගෑරි ඇඟට අත තියන්න උසාවියෙන් අවතර අරගෙන මිසක කරන්න එපා. මොන්න විදිහින්වත් එපා. බටේ රටකට ගිහිල්ලා බබෙකුට අත තිබ්බොත් නඩු. සීනි බෝලයක් දුන්නොත් නඩු. වීඩියෝ කැමරාවකට අහු වුණොත් කත්තා දෙකක් නැහැ. ඒ තරම්ම අපරාධයක්. ඒක නිසා භාවනා කරන අයත් අතර ඒ වගේ අදහසකින් ලියලා තියෙන්නේ. නමුත් අත තිබ්බට පස්සේ කේන්ති යෑම තුල තමයි මායයි. අත තිබීමේ මායය නැහැ. ඒක නිසා මේක මම සංවිධානයේට කියා සිටිනවා. කරුණා කළා ඒ නායකත්වයට සහ සංවිධානය කරන අයට ඇර වෙන කෙනෙකුට වෙන අයට ඉඟි කරන්න කතා කරන්න ඉඩ තියන්න එපා. යම් කිසි කෙනෙකුට වැටහෙනවා නම් මට සමහරට දාන්නෙත් එපයි කියලා. සක්මන් වරුවකුත් වඩියකුත් එපයි කියලා භාවනා කරන්න ඕන කියලා හිතෙනවා නම් එයා කරුණාකල නායකත්වයට කියලා තියන්න මම සමහර විට මේ පරියන්කේ දිගට ඉන්න තියෙනවා මට කැම හෝ මොකක් මේ නැති උනට කමක් නැහැ කියලා දැනුම් දුන්න නැත්තම් ඉතින් මේ පොදු තැන් වල ඉනකොට මෙහෙම ප්‍රශ්න මතුවෙනවා ඒක නිසා මේක පොදු ප්‍රශ්නයක් හැබැයි ඒ අත හොල්ලපු කෙනාගේම ප්‍රශ්නයක් නෙවෙයි එල්ලුම් කාපු එක්කනාගේ ප්‍රශ්නයක් එල්ලුම් ගෑම තුළ තමයි මායя ඇති වෙලා තියෙන්නේ. ඒ නිසා ඒ දෙන්නම මතක තියාගන්න මේ පුංචි ප්‍රශ්න නිසා තව කෙනෙකුට උඟාක ලොකු මානසික චිත්ත පීඩාවක් ඇති වෙනවා. අර ඊට පෙකනේ කිව්වා මේ බස් එකේ යන ගමන් ඒ මේ තරුණියෙක් තරුණ නෝනා කෙනෙකුගේ කියලා තුන බෑග් එක දෙන්න මන් තියාගන්නම් කියලා. ඒ කියපු ගමන් බෑග් එකලා පීයක් කරන්න යන්නලු. ඒ මනුස්සයා පොඩ්ඩකට ඉස්සල්ලා ඒ දවසකට දෙක ඉස්සලා කාගේදෝ බලහත්කාරකමට ලක් වෙලා ලිංගික අතවරයට ලක් වෙච්ච මිනිස්සෙක්. අර බෑග් එක දෙන්න මයිලක තියාගන්න කියූප එකට මොකක්ද යකෝ කිව්වේ කිව්වලු 100ක් ගත්තලු වෙන්නලු. මේ මනුස්සයා පොර කරනකොට ළඟ ඉන්න මනුස්සයාගේ අත කපලා ගියා. අපි ඉති ඕනම කෙනෙකුට කියනවනේ අපි දන්න ගමේ ඉන්න මනුස්සයෙක් නෝ ඔය බෑගේ මෙතන තියන්න කියලා. ඒක නෙවෙයිනේ මෙතන වෙලා තියෙන්නේ. මේ මනුස්සයා ළඟදී අතවරේට ලක් වෙච්ච මනුස්සයෙක්. ඉතින් ඒ නිසා මේ හොස්ස ළඟින් මැස්ස යන්න බැරි යෝගාවචරෝ ඉන්නේ මේ. ඒක නරකකුත් නෑ හොඳකුත් නෑ. නමුත් තව කෙනෙක් තව කෙනෙක්ගේ මානසිකත්වයට බලපෑවොත් කිසිසේත්ම අපිට ඒ පීඩා වෙච්ච මානසිකත්වයේ තියෙන ඉල්ලීමට අහුම්කන් නොදී බෑ. නිසා කිසි කෙනෙක් Tamanට නායකත්වයක් දීලා නැත්තම් සංවිධානයක් දීලා නැත්තම් තව කෙනෙකුට උපදෙස් දෙන්නවත් යන්න එපා. ධර්ම සාකච්ඡා කරන්න යන්නත් එපා. මොනවක් කියලා දෙන්න යන්නත් එපා. අවශ්‍ය නම් නායකත්වයට දැනුම් දෙන්න. මොනම කෙනෙක් ඉන්නවා පොඩ්ඩක් ගිහිල්ලා බලන්න. එහෙම නැත්නම් සංවිධානයේ බාර දෙන්න. එහෙම නැතුව කරන්න ගියාම මේ වගේ ප්‍රශ්න මේ ලියමන නිසා අපිට අවස්ථාවක් ලැබෙනවා මේ වතාවකටව කතා කරන්න. අපි එක පවුල කෙනෙක් කට්ටිය වගේ එකට ඉඳලා කටයුතු කරන්න නම් එකිනෙකා කෙරෙහි යාගේ ස්වාධීනත්වයට විවේකයට සහ උදකලාවට බාධා කරන්න එපා. විශේෂයෙන්ම යෝගාවචරෙක් යෝගාවචරෙක්ගේ උදකලාවට බාධා කරොත් හිතක් අඬා වැටෙනවා. දන්නේ නැති භාවනා නොකරපු කෙනෙක් නම් අත ගේරුවට කමක් නැහැ. මොකද දන්නේ යෝගාවචරයක යෝගාවචරයකට කරදර කරපුවා කිව්වට පස්සේ ඒතර අර එකම පවුලේ ප්‍රශ්නයක් තියෙන්නේ මේවා නොවෙන්න දෙපැත්තම මක බලා ගන්නයි කියලා මං ඉල්ලා හිටියා. ගරුතර ස්වාමීන් වහන්සේ මා පරියංක භාවනාවේදී ආනාපාන සති ආරම්භ කළෙමි. හුස්ම ඉහළ පහළ යනම නිසා යෑම નિયમિત ස්ථානයකට ප්‍රකට නොවුන අතර නාස් කුහරය තුල දැනිනි. ටික වේලාවකදී නලල් තලය හරහා හිස වටා තෙත් සහිත රෙඩි ගදක් ඔතා ඇතිසේ දැනිනි. එය මහත් සතුටක් විය. පසුව ටික වේලාවකින් එය හිස් මතු පිට ඇති කෙස් ස්වල්පයක්කට ආරෝපණය වී ඇතිසේ දැනින. කෙසේ මෙසේ බොහෝ වේලාවක් සිටිය හැකිය. මෙවිට හුස්ම ඉහළ පහළ යෑම වරින් වර දැනින. මේකෙදී හැපෙන තැන වැටෙන්නේ නැහැ කියලා තියෙනවා. නමුත් හුස්ම වැටෙන බවක් කියලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ වැනි පැහැදිලිතාවයක් ඇති වෙන්න වැටෙන වෙලාවේදී හුස්ම කොහොමද කියලා කියන්නේ නැතුව නළලේ දඟලවයි කියලා පහසුවක් දන්නවයි කියලා කිසිසේත්ම මාතෘකා විතර වීමක් වෙන්නේ නැහැ. ඒකෙන් පේන්නේ හුස්ම ඊතර තියේදී වෙන තැනකට අවධානය කියලා තියෙන පිට ගිය ගමන් විස්තර දෙනවා. නමුත් ආස්වාද ප්‍රසවාස ගැන විස්තර නොකියෑමේ ගොළු ගතියක්, හොර ගතියක් කෝල ගතියක් තියෙනවා මේක අපි ඔක්කොම එකතු වෙලා කඩන්න ඕන එකක් ඒක කඩනකම් කමටහන කාගේවත් සුද්ධ වෙන්නේ නැහැ ඉතින් තාම එක්කෙනෙකුටවත් පණිවිඩේ ගිහිල්ලා නැහැ මං ඊයේත් පුළුවන් තරම් මතක් කරා අරමුණ කියන්නේ මිනේ කලාකාරය කියන්නේ වැටුණු දෙය කියන්නේ ඉතින් ආය නැවතත් පිරිසිදු වීම සඳහා කියනවා ආස්වාසය මත වෙනකොට ආස්වාසය කියලා මෙනෙහි කරාද ඇතුළුණයි කියලා මෙනෙහි කරාද ගන්නවයි කියලා මෙනෙහි කරාද කියලා කියන. මට මෙන්න මේක වැටහුනේ මේමයි කියලා කියන. ඊට පස්සේ ප්‍රස්වාසයේ ආජිමේ ප්‍රස්වාසයේ මම ප්‍රස්වාසය කියලා මෙනෙහි කරන නැත්නම් හෙලනවා කියලා මෙනෙහි කරන නැත්නම් පිට කරනවා කියලා මෙනෙහි කරන මට වැටහුනේ මේවා කියලා. මෙන්න මේ දේ දැනගත්තට පස්සේ ඒ යෝගාවචරයට තියෙන නිසක බවක් ඇති වෙනවා. එහෙම නැතුව කොච්චර භාවනා කරත් බාහිර මොන නිමිටි මොන සංඥා මොන රූපක මොන නිදර්ශන දැක්කත් අරමුණු විස්තර කරන්න බැරි තාක් ඒ යෝගාවචරයා ගොළුෙක් දකපු හීනයක් තත්ත්වයටපත් වෙනවා. දැකින් දෙ කියන්න බෑ. ඒක මට මොනවත් ඇහින්නේ නෑ මම අහගෙන ඉන්නේ කන නමාගෙන කවුද මේ ආස්වාද ප්‍රසවාස දෙක අත්දකපු එක වරාවක් හෝ විස්තර කරන්නේ. කවුද මේ වම දකුණ වශයෙන් හරියට මූණට මූණ දාලා බලනකොට වම තිනකොට වැටහිච්ච දේ දකුණ තිනද වැටහිච්ච දේ පාවිච්චි කරන්න විස්තර කරන්න කියලා. ඉතින් තාම මේකෙත් නැහැ. ඉතින් ඒ නිසා මම කියනවා මේ වෙලාවේ එක්ක සභාවට ඉදිරිපත් කරන්න. එහෙම නැත්නම් ඊට පස්සේ මේ මේ කරුණු Tamange කමටහන් වාර්තාවට ඉදිරිපත් කරන්න කරුණාකර ඉදිරිපත් කරන්න කියලා. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම පරියංක භාවනාවට වරහන් තුල ආනාපාන සතිය වඩද්දී හුස්ම රැල්ලට අවධානය යොමු කර මෙනෙහි කරනවා විනාඩි 20ක් පමණ යන විට නොදැනුවත්වම නිදිමත ගතියක් ඇතිවේ. ඒ බව දැනගෙන මෙනෙහි කළත් නැවතත් නිදිමත ඇතිවේ. මේ සඳහා මා කුමක් කළ යුතුදයි පහදා දෙනු මැනවි. මේකට මං කියන දේ දන්නවනේ නේ. එකයි කියන්නේ විනාඩි 20ක් තුළ දැනෙච්ච ආනාපාන ගැන එක ආනාපාන ගැන විස්තර කියන්නේ විනාඩි 20 න් පස්සේ දැනෙන නින්දට වඩා නිසා මට අදාළ දේ කියවෙනකන් අනික් දේවල් විස්තර කරන්න ගියොත් එහෙම සාකච්ඡාව නොමග යනවා මම බලාගෙන ඉන්නවා කවුද විස්තරේ ඉදිරිපත් කරන්න කියලා කවුරු හරි ඉදිරිපත් කෙරුවොත් අපි යනවා ඉස්සරහට එහෙම නැත්නම් අපි යනවා ඊගාව ප්‍රශ්නෙට ගෞරවනීය ස්වාමින් වහන්සේ මම සක්මනේදී වම දකුණ සහ ඔසවනවා තබනවා යන පියවර කරන අතර වාරයේ පතවි ධාතුව පෙන්눔 කළහ වරහන් තුල අති ඇඟිල්ලේ සමහා මස් එකට තද වී තදවීම වරහන් වහලා කකුලේ සම මස් නහර එකට එකතු වී ඇට කටුවල වැදීම තවත් වරහණක් තියෙනවා දත් උඩ යට ඇති දත් එකට සංඝට්ටණය වීම මෙවැනි මොහොතක මට සක්මනේ කරගෙන යන පියවරද කිරීමට අපහසුාවක් නැත පතවි අවස්ථා ඇති වී නැති වී යන යනු ඇත එවැනි අවස්ථා එන විට සක්මනේ නවතා ආනාපාන සති භාවනාව කිරීම වරදක්ද නැද්ද යන්න පවසන සේක්වා. මේකේ යම් ප්‍රමාණයකට මේ පටවි ධාතෝ කියන මුවාවෙන් තොරතුරු වගේක් ඉදිරිපත් වෙලා තියෙනවා. මේ මස් ලේ පිඩුවකට බැඳිලා තද වෙලා තියෙන එක. නමුත් ඇත්තටම කියනවනම් ඒකට ආබන්ධන ලක්ෂණය කියලා කියන එක ආපෝ ලක්ෂණය. ඒ නිසා මේ පටවි කියන වචනේ පාවිච්චි කරපු ගමන් අත්දැකීම පත්‍රයට ගිහිල්ලා ලේබල් එකක් වෙනවා. නමුත් මෙතෙක් කියවපු ඉස්සල්ලාම මේ භාවනා කරනකොට පතුලේ කකුලේ වැටහිච්ච දේ කියන පළවෙනි ලිපිය. ඒක නිසා මේ පටවියාපෝතේ දෝ කියන නම් වණක් නැතු වැටෙන ආකාරය කියන මට මේ මස්ලේන ආහාර ඔක්කොම එකට බැඳිලා තියෙනවා. ඒකට කියන්නේ ආබන්ධන ලක්ෂණේ වතුරේ තියෙන බැඳෙන ගතිය. ඉතින් ඒක දකින්නවනම් ඒක ලියලා තිනවා. ඒක දැකීම මම දකුණට නැත්තම් තක්මන බාධාවක් නෙමෙයි. ඇත්තට බාධාවක් නෙමෙයි සාධකයක්. මේ බලන බලන වෙලාවේ තමන්ට තේරෙන මේ ඔක්කොම විසිරී යන්නේ ඒකට බැඳිලා තියෙන්නේ කියලා. ඉතින් එහෙම බලාන ඉන්නකොට ආනාපාන විස්තර වැටෙන්න ඉඩ තියෙනවා. නමුත් සක්මන් කරන වෙලාවට වැටෙන ආනාපානය සක්මන්ට බාධාවක්. ඒකට ගිය ගමන් වෙන්නේ මොකද්ද අර සක්මන අමතක වෙනවා. ඉතින් ඒක නිසා ඒ කට්ටිය දෙන්න ලනු කණ්ඩ යන්න එපා. මම මේ කරන්නේ සක්මන් කරනවායි කියලා දැනගෙන සක්මනේදී මට වම දකුණ බලනකොට මේ මස්ලී නහර එකට බැඳිලා තියෙන බව වැටෙනවා මේ වම තියෙනකොට ඒක වැටෙන්නේ නැටි මේ දකුණ තියෙන වැටෙන්නේ නැටි කියලා බලනකොට ශබ්දයක් ආවුණත් වේදනාවක් දැනුණත් හිතවිල්ලක් ආවත් ආනපානිය ආවත් ඒ ඔක්කොගෙම කරන්නේ මගේ මේ අවධානය කඩන එකයි කියලා දැනගෙන පුළුවන් තරම්කට ආයේ වම දකුණට යන්න. වැටෙන මොන දේ තිබුණත් ආධුනිකයට වමෙන් දකුණෙන් හිත පිට ගියා නම් ඒක වම දකුණ පිළිබඳ අවබෝධයේ පැවැත්මට යාදීමට බාධාවක්. ඒක නිසා බලන්න ඒවතියේ දිනාසිකාග්‍රේ නාසියේ දැනෙද්දිත් වම දකුණ වශයෙන් පේනවාද පර්යංකේදී නාසය උඩුතොලේ හෝය වගේ ආබන්ධන ගතිය වැగిරෙන ගතිය උණුසුම් සිසිල් ගතිය හොඳයි. සක්මනේදී මේක ඉස්රායින් තියාගන්න බෑ සක්මනේදී වම දකුණ තියාගන්න ඉස්රායින් පර්යංකේදී නම් ඒ නාසිකාග්‍රේ වගේ වැඩෙන දේවල් හොඳයි. මේක ලියලා තියෙන්නේ සක්මන්ට අදාළ වගේ නේද ලිපි තියෙන විදියට. ඉතින් ඒ නිසයි මම මේව කතා කරන්නේ. ඒ නිසා මේ ලියපෙකනා මේ තොරතුරු වැඩි වැඩියෙන් තොරතුරු ආතාට එකතු කරලා තව තවත් ඉදිරිපත් කරනවා මම හිතනවා සභාවේ අනික් අයට ආදර්ශයක් වෙයි කියලා. දරුවන් සර්ණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මා පළමුව මෙම වැඩසටහන එක්කන අයෙක්මි මා සක්මන් භාවනාවේදී මෙනෙහි කරන්නේ ඔසවනවා ගමන් කරනවා තබනවා යනුවෙනි. බොහෝ සෙමින් ගමන් කරන විටදී දැනෙන ආකාරය පහත පරිදි වේ. පාදයේ එසවීමේදී පළමුව විලුඹ එසවි යටිපතුල අයින දිගේ ඉදිරියට ඉදිරිය දක්වාද එසවීම දැනේ. අවසානයේට ඇඟිලි එසවෙද්දී එරෙන තැන්වලදී ඒද හොඳින් දැනේ. ඉන්පසු කකුල පොළවට ඉහළින් ගමන් ගන්නා බවද දැනේ. සමහර වැලි උස් තැන්වල විලුඹ හදිසිය ස්පර්ශ වේ. එවිට ඒද දැනේ. ඉදිරියට ගොස් පොළොවේහි පළමුව විලුඹ ස්පර්ශ වේ. ඉන්පසුව යටිපතුලේ ඇඟිලි දක්වා ස්පර්ශ වීම දැනේ. වැලි එරෙන තැන්වලදී එය හොඳින් දැනේ. මේ ආකාරයට බොහෝ වේලාවක් සක්මන් කළ හැක. පැයකට වඩා කිරීම ගැටලුවක්ද? මේ වේලාව යනවා දැනෙන්නේ නැහැ. ඊතා සෙමින් සක්මන් කිරීම කමක් නැද්ද? අනුකම්පාවකට පහදා දෙනසේක්වා. ඒකේ ප්‍රශ්න දෙකක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ඔය පළවෙනි ප්‍රශ්නේ. ඔය ඒකෙදී විස්තර වෙනවා විලුඹ පොළවේ කාගෙන යන හැටි. ඊට පස්සේ පිට ධාරේ දිගේ බලය සම්ප්‍රේෂණය වෙලා ඇඟිලි වල තියෙන ගති අන්නේ පේනකොට මෙවැනි යෝගාවචර උපදේශයක් දෙන්න පුළුවන් නැත්නම් පිරිසුදු කරලා කියන්න බුණා මේ වමේ වැටෙන මේ දේවල් දකුණට වැඩිය වෙනස්ව වැටෙනවද නැත්නම් ඉස්සරහා බලාගෙන යද්දි මේ වමමයි දකුණ නෙවෙයි කියලා Tamanට වෙන්කොට අඳුනා ගන්න මොන හරි ලකුණක් තියෙනවාද කියලා. එතකොට අර දැකපු දේ තවත් දියුණු තියුණු කිරීමක් ගැන උපදේශයක් දෙන්න පුළුවන්. ඒ නිසා මෙහෙම පේනකොට වමේ විලුඹ දකුණු විලුඹ වමේ පත කාගෙන නැහැටි දකුණු පස කාගෙන නැහැටි කොහොමද Taman අඳුනගන්නේ කියලා හොඳට විස්තර සහිතව බලන්න. ඒ වගේම බලන්න පරියංකයෙන් පරියං සක්මනේ සක්මනට මෙන්න මෙහෙම අස්පනා පිට අත්දැකීම අත්විඳීම වැඩිවීම සඳහා දිගට අකණ්ඩව පැවැත්වීම සඳහා කුමක් කළ යුතුද කියලා අන්නේම කරන්න කරන්න කරන්න සක්මනයි Tamange හිතයි නැත්නම් සක්මන කියන ක්‍රියාවලියයි හිතයි කාන්දන් ශක්තියක් වගේ බැඳෙන්න පටන් ගන්නවා. ඉතින් අනුග්‍රහ කළ යුත්තේ ඒකයි. ඉතින් මේ තොරතුරු කියන්නේ නැති වුණොත් උපදෙස් දෙන්න බෑ. ඒ නිසා පළවෙනි කොටස තෝ ටික තමයි කියන්නේ. දෙවෙනි ප්‍රශ්නය පරියංක භාවනාවේදී ආනාපාන සති සතියේ පිම්බීම හැකිලිම දෙකම උත්සාහ කළෙමි. පරියංකේ හිඳගත් පසු ඊට ඉක්මනින් මා මෙතන බවත් වේදනාව දැනීමත් ඇතිවේ. එහෙත් සෑම විටම ආනාපානසතියට පෙර පිම්බීම හැකිලිම කලින් පිම්බීම හැකිලීමට යන්න කලින් වෙනස් සිතුවිල්ලකට වැටේ. ආනාපාන සතියට ගියත් හුස්ම වාර දෙක තුනකි. මේ తත්වේ මාහට වෙහෙස කර ලෙස දැනේ. නිදිමත ඇතිවේ පරියංකේ පැය භාගයක් පැයක් මෙන් දැනේ අනුකම්පාවකට උපදේශයක් දෙනසේක්වා තෙරුවන් සරණයි ඉතින් මේ ලියපෙකනාට අර තියෙන දුර්ලභම තියෙනවා අර මොන විස්තර කළා නෑ තමයි වැඩියෙන් බලන්නේ උදරේ පිම්බීම හැකීමද ආනාපාන කියන එකද කියනකවත් රචනයේ ලියවිලා නැහැ. කැමැතිද ඉදිරිපත් කරන්න මම මේ වැඩිපුරම මට පේන්නේ වැඩිපුරම ප්‍රසිද්ධ වැඩිපුරම ප්‍රකටව තියෙන්නේ උදරේ පිම්බෙන හැකිලෙන එකද නැත්නම් ආස්වාද ප්‍රසවාසයේද කියන එක විස්තර කළා කියන්න කැමතිද මේක ඒක ගුණයක් වෙලා නැහැ ආනාපාන සතිය තමයි සයන්ස් වැඩිපුරම උත්සාහ කරලා තින්නේ බිම්බීමේ වැඩිය ඒ නමුත් හරියට උනේ නැති නිසා මම ඒක නිකන් අතහැරලා දැම්මමක් වගේ තමයි වෙලා තියෙන්නේ ඒක අර. සක්මන් භාවනාවත් එක්ක බලනකොට. එතකොට ඒ අතහැරලා දැමීම ප්‍රතිඵලයක්ද පිම්බීම හැකිලිම බලනවායි කියලා කියන්නේ. ඔව් දැන් ඊට පස්සේ පිම්බීම හැකිලිමත් බලලා ඒත් අර විදියට අර විවිධ සිතුවිලි එන්න ගත්ත නිසා ඒකත් නවත්තලා දැම්මා. ඒක තමයි අපිට මායයට අපිට කරන්න ඕන දේ ඒක තමයි. පෙන්නනවා. ඔබට කිසිම දෙයක් එක දිගට කරන්න බෑ කියන්නේ. එහෙම නෙවෙයි අපෙන්නන්නේ. විවිධ බහුරූ කෝලම් පෙන්වන. ඉතින් අපි කෝලමෙන් කෝලමට පැන පැන ඉන්නවා වයස වෙලාවේ පත්තෙන් අතර බයින ගුරුල්ලෙක් වගේ. එතකොට අපිට පේනවා අපිට හුස්ම දෙන හතරක්වත් එක දිගට බලන්න බෑ. ඉතින් ඒක දැනගෙනම ගියොත් අනිත් දවසේ මට තියනොද පෞරුෂත්වයක් මට තියනොද වීරියක් මට තියනොද සද්ධාාවක් මට තියනොද එකම දේ කරගෙන යෑමේ හැකියාවක් කියලා එක හුස්මක ආස්වාස කරනකොට මට මෙහෙමයි වැටෙන්නේ ප්‍රස්වාස කරනකොට මෙහෙමයි වැටෙන්නේ කියලා එක හුස්මක තොරතුරු බලන්න යන්න බෑන. එච්චරම අමාරු වෙන්නේ නැහැ. අපිට ඔය අපි යායට හැතැම්ම ගණන් පැය ගණන් සති ගණන් කරන්න බෑ. විනාඩි ගණන් බෑ. එක හුස්මක් දිහා හොඳට කයට හිත දාලා හිත කීකරු කරගෙන කෙලින්ම හුස්මට මුණ දාලා ඉන්න වෙලාවේ මේක මේ ආස්වාස කරන වෙලාව මේක ප්‍රස්වාස කරන වෙලාව කියලා ආස්වාසයෙන් ප්‍රස්කල් ප්‍රස්වාසයෙන් වෙන් කරලා හඳුනගන්නේ කොහොමද? එකක්නේ මං ඉල්ලන්නේ මං කියන්නේ ආයෙට. පස්සේ ඉල්ලන්නේ ඉඳ තියෙනවා මං. පටන් ගන්න වෙලාවේදී එක හුස්මක් විස්තර කරන්න බෑ කියලා මං දෝත්සාහය වෙන්නේ නැතුව මං දෝත්සාහ අතරේ උත්සාහ කළ බලන්න දෙකේ ප්‍රසිද්ධ තියෙන ආනාපානේ නම් ආස්වාසයක් ආස්වාසයක් වශයෙන් මම සිළුවැඩ බහා තබල එක දිහා බලනකොට කොහොමද දකින්නේ කියලා. එහෙනම් ඒ අවස්ථාවේ මම දැන් අමාරු වුණාට පස්සේ නැගිටලා ගිහිල්ලා සක්මන් භාවනාව කරනවා. එතකොට එහෙම නොකර පැයම එතරම් උත්සාහයේ වීරිය ඉන්නද අවශ්‍ය? දැන් මම කියන දෙයට මට කියන්න බෑ. ওই ප්‍රශ්න මට මට අහන්න තියෙන මේ වෙච්ච ප්‍රයත්නයේදී එක හුස්මක්වත් හරියට දැක්කේ නැද්ද කියන එක. එක වතාවක්වත් Taman මූණට මූණ දාලා ආස්වාස ප්‍රසවාස දැක්කේ නැහැ කියන එකද කියන්නේ. දැකන සයනස දෙපාරක් විතර අවස්ථා දෙකකදී එකපාරක් කියන්නේ නාසිකාග්‍රේ අග උඩ වදිනවා අනික් වතාවේ නිකන් පපුවට කිට්ටුව වගේ වදින අවස්ථාවල් දෙකක් දවස් දෙකකදී දැක්කා. ඉතින් එච්චරයි අපිට තියෙන දැන මෙච්චරමක් ඉල්ලමක් හම්බ කරාට මැනික් දෙකයි හම්බෙලා තියෙන්නේ. අනිත් දවසේ අදිෂ්ඨානයක් කරගන්න මට මේ වගේ හුස්ම රැලි දෙකක් මුළු පැයේම බලන්න ලැබේවා. දැන් දන්නවනේ මේ එක වෙලාවට නාසිකාග්‍රේ උඩ වදිනවා. සමහරලාට තොලේ වදිනවා මේ විදිහට එක හුස්මක් බලා ගන්න පුළුවන් ඉතින් මේ විශාල ගලකට ගහලා ගහලා දෙපළු කරගත්තා වගේනේ ඒක වෙනුවට තව එකක් දානවා එහෙම නැත්නම් සක්මන් කරනවා ආදි වශයෙන් මේ එකක් කොට කොට මාරු කරන එක තමයි ගිහි ලෝකේ කියන්නේ ඒ තමයි ලෞකික ඥාන කියන්නේ අපි මෙතනදී බලනවා මෙච්චර සිල් අරගෙන මෙච්චර දවස් ගාණක් ඉඳලා මෙච්චර සද්ධාවෙන් සී වීරියෙන් කරනට එක හුස්මක් බලන්න බැරිද කියලා දැන් කට උතරක් ආවනේ අනිත් දවසේ වාඩි වෙනකොට බලන්න ඒකට සක්මන් කරනවාද පිරිම්බි මැකින කියලා වෙන්න විකල්ප දාන වෙනුවට හුස්ම දෙකක් බලන්න බෑ. හුස්ම තුනක් බැරිද කියලා. අනිවාර්යයෙන් 1 2 3 ඉතාලම පටන් ගන්න බොහොම අමාරුවෙන් මේක පටන් ගත්තට පස්සේ අනිකන් ටොං ගණන් හම්බ වෙනවා. ඒ නිසා මේ පයින් රිලුන්ට ඉනිමම් බඳින්නත් එපා. ඉසිකකුන්ට කොට්ට මාරු කරන්න යන්නත් එපා. ඉතාලම සරල අභියෝගයක් යන මේක හුස්මක් දිහා බලලා විස්තර කරන්න බැරි. ඒක ආස්වාදයක්, ඒක ප්‍රසවාසයක්. ඊට පස්සේ බලන්න තව එකක් වැඩි කරන්න බැරිද කියලා. එහෙම එහෙම කිව්වොත් මොකද හිතෙන්නේ? ඒ තරම බලාපොරොත්තු සුන් කරන සුළුද නැත්නම් මේ විදිහට ගියොත් උස්ම දෙක තුනක් එක දිගට බලන්න පුළුවන් වෙයි. පුළුවන් වෙයි. එච්චර. ඒක තමයි කමඨාන් සුද්ධ කරනවා කියන්නේ. එහෙම නැතුව මේ කමඨාන් මාරු කරනවා, ගුරුවරු මාරු කරනවා, ස්ථාන මාරු කරනවා, පරියන්ක වෙනකොට ධක්මන වලට යනවායි කියලා කියන්නේ. ඉතින් ඒක කොට මාරු කිවිලා. ඒ වගේ මම ස්තුතිවන්ත වෙනවා මේ සභාවට කරුණු කියන්න ඉදිරිපත් වීම ගැන. අපි යනවා ඊගා ප්‍රශ්නයට. සෙන්නම් සර්. සමහරවිට කලින් ප්‍රශ්නේදී මේ සක්මන් භාවනාවේදී අර වෙලාව මම ඒ කියන්නේ හරි හැමින්නේ කරන්නේ සන්නස ඒක වේගවත් වෙන්න ඕනේද ඒ මට ඕන කරලා තියෙන්නේ වැටෙන දේ විතරයි මට හයියෙන් ගියත් එකයි එමීට ගියත් එකයි පැයක් කරත් එකයි දෙකක් කරත් එකයි එක වමක් තියෙනකොට මොනවද වැටෙන්නේ එතකොට වම ඒ වගේම දෙකක් තියෙනකොට කොහොමද වැටෙන්නේ කියනවනේ ඒ සඳහා කළ යුතු ඕනම දෙයක් කරන්න. ඒක නෙවෙයි මට ඕන කරලා තියෙන්නේ සතිය පීටියට පස්සේ දැකපු දේ විස්තර ටික විතරයි. ඊට පස්සේ ඒ හරහා ඕන වෙනසක් මම කරලා දෙන්න. ඒ නිසා අනිත් දවසේ බලන්න වගේ දැක දැක දන දන පියවර කීයක් තියන්න පුළුවන්. ඒ සඳහා හිමීට ගියොත්ද ලේසි, හයියෙන් ගියොත්ද ලේසි, පෑයකට පස්සේද ලේසි, පටන් ගන්නකොටම ලේසිද, මැදදී ලේසි කියන එක ප්‍රශ්නයක් නැහැ. දැන් මම සර කලින් දීපු උපදේශය මට මේ තේරුන්නේ සක්මන් භාවනාව ගැන අර කියන්නේ අර වැලි වල හැපෙන විදිය මම කියලා තියුණාම සයන්නාස කිව්ව වම දකුණේ වෙනසක් හරි මොකක් හරි බලන එකත් ඒක තේරෙන්නේ මේක විස්තර කළ නෑනේ මේ වම මේ දකුණ කොටයි මට වැලි කාගෙන නෑ ඒක නිසා අනිද්දාස බලන්න ආස්වාද ප්‍රසාසයේ දෙනසක් තියෙනවා වගේ වම තියෙන කොටයි දකුණ තියෙන කොටයි පයේ යම් විදියක වෙනසක් තියෙනවද කියලා දක්නා සුළුව බලන්න කියලා කියන්නේ එතකොට කීයද වමට මේ විදිහට වැටෙනවා දකුණට මේ විදිහට ඒක අමාරු වැඩක්. ආනපාන වෙන් කරනවා වගේ ටිකක් අමාරු. නමුත් බලාන ගිය දවසක තමයි තේරෙයි එවැනි දේවල් වසංගන්න තමයි අපි මේ සතිය කඩලා දාන්නේ නිසා සතිය හොඳට බලන්න ගියොත් අනිවාර්යයෙන් මේ වගේ පුංචි වෙනස්කම් තියෙනවා. අන්නේ වෙනස්කම් දක්නාසුලුව බලන්න කියන එකයි සුද්ධ කරලා දෙන්න ඕන උනේ මට. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම භාවනාවට ආධුනිකෙක් වෙමි. මෙය මා සහභාගී වන මුල් භාවනා වැඩසටහනයි. සක්මන් භාවනාව කෙරෙන්නේ ප්‍රථම වතාවටයි. එය ගැන බොහෝම පැහැදුනා. සක්මන් භාවනාව කරගෙන යන විටදී පාදයේ ස්පර්ශ වන දේ ගැන අවධානය යොමු කරනවා. එම අවධානය වඩාත් හොඳින් තබා ගැනීමට නම් සක්මන් කළ යුතු වේගය අඩු වුවොත් හොඳයයි සිතෙනවා. එනමුත් එසේ ඊතා සෙමින් ඇවිදීම උත්සාහ කරන විටදී වැටෙන්න යන බවක් වරහන් තුල බැලන්ස් එක නැතිවීම නිසා දැනුණා. එම නිසා වේගය තරමක් වැඩි කර සක්මන් කරනවා. ස්වාමින් වහන්සේ කරුණාකර සක්මන් භාවනාව කළ යුතු ආකාරය වරහන් තුල වේගය ගැන පහදා දෙන්නේ නම් ඊටමත් හුතක්ඥ පූර්වක වෙමි. තෙරුවන් සරණයි. ඔව් මේ උනන්දු හොඳයි. නමුත් මට වම තියෙනකොට දකුණු තින්දේ වැටෙන්නේ නැතුව ඒ වැට එහෙම කියන්නේ නැතුව මොන බෙහෙත් මගෙන් ඉල්ලුවත් මට තේරෙන්නේ තමන්ගේ ගුණාගුණ කියන්නේ නැත්තම් මට වැටහෙන දේ මේමයි කියලා මේ විශේෂම කලන්ත හදනවා මත් වෙනවා වැඩෙනවා කියන එක නෙවෙයි වම තිනුට වමට වැටෙන දේ දකුණ තිනුට දකුණට වැටෙන දේ කිව්වොත් එතනින්ල මං ලැස්ති සාකච්ඡාවට එහෙම නැතුව ඒ වටපිට තියෙන දේවල් අල්ලපු ගෙදර මෙහෙමයි කඳට මෙහෙම දැන්නේ ඇහැට මෙහෙම දැන්නේ නල්ලට මෙහෙම දැන්නේ මට වැඩන්නේ ඒ වැඩ තියෙනවා පස්සේ මේක කිව්වට පස්සේ ඒ නිසා මේ වාර්තාකරුත් දැන් කැමති නම් ඉදිරිපත් කරන්න වම දකුණ වශයෙන් වේගෙන් යනකොට කොහොමද වැටෙන්නේ? හිමීට යනකොට කොහොමද වැටෙන්නේ කියලා එකකින් පටන් ගන්නවනම් මම දන්නවා යොමු කරන හැටි. මේක කියන්නේ නැතුව මේ මොකද්ද මේ ආහසේ චිත්ත අඳින්න බෑ මට. මට canvas එක දුන්නොත් මං අඳින දෙපෙනේ. canvas එක නැතුව ආහසේ චිත්ත අඳින්න බෑ මට. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම පැයක් පමණ හොඳින් සක්මන් කරනවා. ඒත් සක්මන අවසානයේ නිදිමතක් පැමිණෙනවා. විනාඩි 20ක් පමණ පේයවර තුන සිදු කරනවා. ඉන්පසු ආනාපාන සතිය වැඩිවීමට පටන්ගත් පසු මුලින්ම ඉරියව්ව මෙනෙහි කරනවා. හුස්ම ඇතුල් වෙන පිට වෙන ආකාරය බලන විට මට එය වැටහෙන්නේ නැහැ. මෙම මට ස්වභාවික හුස්ම රැල්ලද බලින් හුස්ම ගන්නවාද යන්න වැටහෙන්නේ නැහැ. ඉන්පසු මගේ හිත විසිරී අධික නිදිමතක් එනවා. ඉන්පසු මට භාවනාව කිරීමට අපහසුයි. මේ සඳහා මා කුමක් කළ යුතුදයි අනුකම්පාවෙන් යුතුව පහදා දෙනු මැනවි. ඔය සක්මන ගැනත් පරියන්කේ ගැනත් එක වම දකුණක හෝ එක ආසර් ප්‍රසවාසික විස්තර පටන් ගන්න නැතුව අවුලව ගන්න නැතුව ගෙත්තමක් මට කරගෙන යන්න බෑ. ඒ නිසා මේ භාවනා කරන එකනට හෝ ඉදිරිපත් කරන්න කරුණු තියෙනවා නම් කරුණා කරලා කියන්න පළවෙනි විනාඩි 20 වගේ සක්මන් කරනකොට මොනවද වැටෙන්නේ කියලා ඊට පස්සේ නම් මට කියද හැකි ඒකට බලපාන වේගය පසුබිම කාරණා. එහෙම නැතුව මුල් තොරතුරු දෙන්න නැතුව මට අමාරුයි සාකච්ඡා කරන්න. ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේ පරියංක භාවනාවේදී ආනාපාන සතිය උඩතොලේ හෝ නාසිකාග්‍රයේ පිහිටුවීමට මහත් ආයසයක් ගතද ඒ සතිය නොපිහිටයි. එහෙත් නාභිය මුල් කරගෙන පිම්බීම හැකිලීම බලන විට සිහිය පිහිටයි. එසේ සිදු කිරීමට සුදුසුද යන්න කරුණාවෙන් පහදා දෙන සේක්වා. මෙහෙම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැති වෙන විදියට මූලික උපදේශ මං ලියලා තියෙන්නේ වාඩි වෙලා මොනවද වැටෙන්නේ කියන්නේ එච්චරයි මට ඕන. මේ ආනාපානේ වැටෙහි යුතුයි හෝ පිම්බීම හැකිලීම වැටෙහි යුතුයි කියලා මම කිසිම කෙනෙකුට මොන විදියෙන්වත් රෙකමන්ඩ් කරන්න යන්නේ නැහැ. මොකද ඒක මට කරන්න දෙයක් නැහැ. ඒ නිසා Tamanට මූණට මූණ දාලා පේන බිම්බි බහැකිලිම නම් එතනින් පටන් ගන්න. නැත්නම් හොඳට විස්තර සහිතව ප්‍රකටව පේන ආනාපාන එකෙන් පටන් ගන්න. මේක පේන්නේ නැහැ කියලා විපස්සනා වார்த்தාවක කවදාකවත් නෑ බෑ කියන වචන දෙක ලියන්න වෙන්නේ නෑ. මොකද විපස්සනායේ පේන්නේ අහන්නේ පේන දේ කියපන්. එනිසා අරක දැක්කේ නෑ මේක දැක්කේ නෑ කියලාට කවදාකවත් වෙන්නේ නෑ. ඒක වෙනුවට අහල පහල වගේ වැඩකුත් නෑ. ඒ නිසා මම මේ කතා කරන පිම්බීම ගැන මට පිම්බීම වැටෙන්නේ මෙහෙමයි මම කතා කරන්නේ මේ හැකිලිම ගැන මට මේ කතා කරන්න මට වැටෙන්නේ මෙහෙමයි කියලා මේ රචනය ලියන එකන කැමැතිද කරුණු ඉදිරිපත් කරන්න. එමෙ නැත්තම් කරුණාකරලා මං ඉල්ලා හිටනවා ඔය දෙකෙන් වැටෙන දෙක වැටෙන ආකාරය ඉදිරිපත් කරන්න ඒක සාකච්ඡාවට මුල් වෙනවා. එහෙම නැත්තම් අරක වැටුන්නේ නැහැ මේක වැටුන්නේ නැහැ කියන එක මේ භාවනාවේ උපදේශ තීරුම් ගත්තේ නැතිකමේ පාඩුවක් කියලා මං කියනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම පරියංකයේදී ආනාපාන සතිය වඩන විට ආස්වාසයේ ප්‍රකටවත් ප්‍රාස්වාසයේ සියුම්මත් දැනුනි. මට ආස්වාසයේ රැල්ල උඩුතල්ලේ වැදීම ප්‍රකටව දැනුනි. නමුත් මට නිරීක්ෂණය කළ හැක්කේ සුසුම් රැලි එකක් දෙකක් පමණ නිසා පමණි. සිත වෙනත් සිතුවිලි කරා ඇදී යයි. නමුත් ආනාපාන සතියකින් තොරව ඉබේම සිත නැවත ආයාසයකින් තොරව ඉබේම සිත නැවත ආනාපාන සතියට යොමු වේ. අද දින පරියංක භාවනාවේ යෙදෙන විට ටික වේලාවකට පසු මාගේ සිරු ඉදිරියට පිටුපසට දෙපසට ඇලවෙනවා දැනුනි. මෙය ක්‍රමක්‍රමයෙන් සෙමින් සිදුවෙන සිදුවෙන ඇලවීමට නොව ෂණික සිදුවෙන ගැස්වීමකි. මේ අවස්ථාවේදී සිත ආනාපාන සතියටත් බාහිර සිතුවිලි වලටත් වරින් වර යොමුව පැවතුනි. මම මට සිරුර නැවත ඍජු කරගත්ෙමි. මම මම මම නැවත සිරුර ඍජු කරගත්ෙමි. මෙම ගැස්සීම බොහෝ වේලාවක් පැවතුණි. මෙම මෙය මට නිින්ද යාම නිසා සිදුවන ගැස්සීමක් ඇලවීමක් නොවන බවද ඒ වේලාවේ මට පැහැදිලි විය. පසුව පාදයේ නැගුණු වේදනාවක් නිසා මම මම භාවනාවෙන් නැගී සිටීමි. මා කෙරෙහි අනුකම්පාවෙන් අනුකම්පාවෙන් මම ඉදිරියට භාවනා කළ යුතු ආකාරය පැහැදිලි කර දෙන මෙන් ඔබ වහන්සේකින් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. මේකේ එක ආස්වාසික ප්‍රසවාසයකට යම් ප්‍රමාණයක් විස්තර උඩු තල්ලේ දැනෙනවා රසියුම්ව දැනෙනවා ආදි වශයෙන් විස්තර කරලා තියෙනවා ඒකට ඉන්න පුළුවන් එක හුස්මයි දෙකයි කියන එකයි වාතාවරණය කරන්න උත්සාහ කරන්නේ එතකොට මේ ඔළුව නැමෙන වගේ වටපිට කතා කරනවා නමුත් එතකොටත් ආනාපානට යන්න පුළුවන් බවක් විස්තර කරලා තිනවා ඒකත් වැදගත් තොරතුරක් මේ වාතාවරණයට නමුත් අනිත් දවසේ Taman දන්නවනම් මම මෙච්චර වයසක කෙනෙක් මෙච්චර සිල් දකපු කෙනෙක් මෙච්චර ආගම කටයුතු කරන මට හුස්ම දෙකයි දැන් පුළුවන්නේ අනිත් දවසේ අදිෂ්ඨාන කරන වාඩි වෙන්න සිල් සමාදන් සිල් අලුත් කරන මට අද හුස්ම වාර තුනක් දකින්න ලැබේවා ඊට පස්සේ ඒක හොඳට විස්තර කරා ආස්වාසිය මට වැටෙන්නේ උඩු තල්ලේක සියුම්ම වැටෙන්නේ ඒක එක යායට වැටෙනවද වැටෙහිද්දෙන්නේ තුනී වෙනවද වැඩි වෙනවද වෙන මොනවද වැටෙන්නේ ඊට පස්සේ ප්‍රස්වාසය දිහා බලන්න ප්‍රස්වාසය මෙහෙමයි කොහොමද වැටෙන්නේ ඒ මේ ලියපෙකනා දැන් හුස්ම තුනක් බලන්න හුස්ම තුනක් වාර්තා කරන්න දිනුනවා කියලා කියන්නේ බහන ලොකු පිම්මක් එස අනිද්දාසේ කඩ කැඩිච්චව කතා කරන්න එපා කාටත් සිද්ධ වෙනවා මේ අල්ල ගත්ත පාර දිගේ හුස්ම රැලි දෙක තුන කරන්න තුන හතර කරන්න එතකොට අර ඔළුව හෙල්ලෙනා වගේ දෙයක් එනකොට බලන්න ඒක භාවනාවට බාධක ස්වරූපේ භාවනාවට හිරිහර කරන දෙයක්ද? එහෙම නැත්නම් ඒක එහෙම යnderලා ඊ අස්සේ බේන හුස්ම ඒක නැති වෙලා බේන හුස්ම රෙඩි කොහොමද වෙනස් වෙන්නේ කියලා බලන්න. මේ ඔළුව වැනෙමින් තියෙනකොට හුස්ම පේන හැටි පටන් ගන්නකොට හුස්ම කෙලින් තියෙනකොට පේන හුස්ම හැටි කොහොමද කියලා එන්නේ එන හැම බාධාවකදීම ඒකෙන් හුස්මට වෙන දේ හුස්මට ඇති අවබෝධ සම්බන්ධයේ මිස බාධාව ලොක් කරගන්න යන්න එපා. බාධාව දැරිය හැකි දෙයක් නෑ. නොදැරිය හැකි දෙයක් නම් කැමැති දෙයක් කරන්න. ඒක නිසා මෙවැනි කෙනෙකුට උපදෙස් දෙන්න ලේසි. එයා දන්නවා මට හුස්ම රැලි 1යි 2යි බලන්න පුළුවන්. ඒ නිසා චිත්ත ශක්තියක් ඇති කරන දෙක තුන කරන්ට ලැබේවා. තුන හතර කරන්ට ලැබේවා කියලා පුංචි එල්ලයක් තියාගන්න. තිබ්බ ගමන් ඉදිරියට යන්න. හැබැයි අවුෙච්ච ටික නම් මැණිකක් හම්බුනාම විල්ලුද උඩ තියලා කරඬුවක තැම්පත් කරනවා වගේ මේ තොරතුරු ටිකට ඉහළම තැන දෙන්න. අහලා පහලා තියෙන අරමුණු විස්තර බැරි වෙච්ච ඒවා මොකුත් ලියන්න එපා. අපුලුවන් තරම් සම්පින්නනේ කරන්න. මේ තොරතුරු බහුල කරා. එතකොට සතුරු දෙකක් එනවා. එක දෙකක් තිබුණ එකේ මට හුස්ම රැලි තුනක් බලන්න පුළුවන්. ඊට පස්සේ තුනම මට වාර්තා කරන්න පුළුවන්. බය නැතුව ලියන්න දානවා. එතකොට ඒ තුලින් අපේ sannivedana විශාල පිබිදීමක් ඇති වෙනවා. ඒ නිසා උනන්දු වෙන්න කියලා කියන්න පුළුවන්. ගෞරවනීය ස්වාමින් වහන්සේ පරියංක භාවනාවේදී හුස්ම රැල්ල බැලීමේදී ඇතුල් වෙන වාතයේ සිසිල් ලෙසටත් පිටවන වාතයේ උණුසුම්වත් දැනුනි. දිගටම කරගෙන යෑමේදී එක නාස් පුඩුවකින් පමණක් හුස්ම රැල්ල යන බවත් හා පිටවන බවත් දැනුනි. වේගයෙන් දැනුණ හුස්ම රැල්ල කෙටිවන බවත් දැනුනි. කෙටිව ගිය හුස්ම රැල්ල නොදැනී ගියත් ඉන්නා බවක්ද දැනුනි. හුදකලා බවක් තනිකමක්ද දැනුනි. ඒ සතුටකි. පිරිස සිටියද තනිව ඉන්නා බවක් වැටහුණි. කෙටි හුස්ම රැල්ල බොඳ වී ගියාසේ දැනුනි. ශබ්ද ඇසුනද බාධාවක් නොවේ. කවුදෝ පිටට අත තබනසේ දැනුනද මම ගණන් නොගත්ෙමි. එය මට බාධාවක් නොවිය. මෙසේ මාහට පැයකට අධික කාලයක් සිටිය හැක. මේ தત્ත්වය වටහා දෙන මෙන් දෙපා නැමද ඉල්ලා සිටිමි. ත්වන් සරණයි. ඒක මුල පටන් ගන්නකොට හොඳට ආස්වාසේ විස්තර ප්‍රස්වාසේ විස්තර සඳහන් කරලා තිනවා. ඒ එකලස නිසා එතෙන්ලා ඉස්සරහට යන ඔක්කොටම Tamande ඉස්සරහට ඩෝච්චයක් අල්ලගෙන යනවා වගේ පාර පේනවා. ඒත් එතකොට බාහිරින් එන මොන කරදර තිබුණත් Tamange එල්ලේ පැහැදිලි මානසිකාරේ පැහැදිලි නිසා ඉස්සලා කෙනාස් කියලා තුන පිට රත ගන්නකොට මාර බලවේගයක් කියලා. මේක මාර බලවේගයක් වෙලා නැහැ. මොකද Tamange අවධානය තියෙන්නේ ආශ්‍රවසෙදි කවුරු පිටත් තිබ්බට ප්‍රශ්නයක් නැහැ. දැන් බලන්න මෙයා පිටරට තියෙනකොට ආනපානෙ කොහොමද පිටරට නොතියෙනකොට ආනපානෙ කොහොමද කියලා බලපු ගමන් පිටරට තිබිල නිකම්ම නිකන් අවලංගු වෙලා යනවා ඉතින් නිසා මේ මුලින් පේන මේ ආශ්වාසයේ සිසිලස ප්‍රශ්වාසයේ උණුසුම් වගේ කරුණු දැක දැක වෙනස දැන දැන හුස්ම රැලි කීයක් මට ඉන්න පුළුවන්ද කියන එක තමයි භාවනාවේ දියුණුව කියලා කියන්නේ. නිකන් හුස්ම දිහා බලන එක නෙවෙයි ඒකත් හොඳයි. නමුත් මේ දෙකේ වෙනස දැකලා කියා ගන්න පුළුවන් මට මේ හුස්ම රැලි හුඟක් ගන්න ඕනේ නැහැ. බොහෝම සුළු ගණයි ඕන. එතකොට යා පෙන්වන්න ඕන කාරණාව පෙන්නනවා. නමුත් මේකට බැස ගන්නතෝ මේ එලිපත්ත පා ගන්න නැතුව ඔය මොන જાති විස්තර කරත් එන්නේ නැහැ. ඒ නිසා මේක උනන්දු කරවන සුළුයි. ඒ නිසා මුල් ප්‍රදේශයේදී ආස්වාද ප්‍රසවාස බැස ගන්නකොට හැකිතාක් ඒ ආස්වාද ප්‍රසවාසයේ වෙනස දකිමින් හුස්ම රැලි කීයක් එන්නතන් සතිය අඛණ්ඩව තියාගෙන කැඩෙන්න දෙනතෝ පවත්වාගෙන යන්න ගියොත් ඒ පටන් ගන්න ටිකේ ගැම්ම මේක විතර නෙවෙයි මීට පස්සේ කරන සක්මටත් බලපාන. ඒ නිසා මේ ක්‍රමයේ බාධා කරගන්න නැතුව අමතක කරගන්න නැතුව වැඩි හුස්ම වාර ගාණයක් සති ආලෝකයේ යටතේ දැක දැන ගැනීම සඳහා කුමක් කළ යුතුද ඒ දේ කරන්න කියලා කියන්නේ. අවසරයි ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී පියවර තබන විට උණුසුම් සිසිල හිසටද දැනුනි. සිසිල දැනුණු අවස්ථාවල කැමැත්තක්ද උණුසුම් අවස්ථාව තුළ විශේෂයක් නොදැනුණත් සිතුවිලි බොහෝ ගලා එයි. මේ මහත් කරදරයක් කනගාටුවක් දැනේ. එහෙත් නැවත සක්මන්ට හිත යොදවමි. පරියංක භාවනාවේදී හිත කම්මටහන්ට යොදවා සිටිය හැක. වුවත් සමහර අවස්ථාවල කිසිම වේදනාවක් නැතුව ඉරියව්ව වෙනස් කරන්නට සිටේ. විටක නැගිට යන්නට තරම්ද සිටේ. එහෙත් දැඩිව નિયમિત කාලය පරියංකයෙන්ම ගත කරමි. මේ මාගේ පළවෙනි නේවාසික භාවනා වැඩමුළුවයි. ඊයේ තදෙත් මට නීරසකමක් දැනේ. එහෙත් ඔබ වහන්සේ කළ ධර්මදේශනාව පමණක් ඊටම ඕනෑකමින් සවන් දුන්නෙමි. ඔබ වහන්සේ දේශනා කළ පරිදි ගොයම්පැලේ ගලවා ඇති නමුත් ඒ සිටුවා ගැනීමට දැඩි වෙහෙසක් දැරිය යුතුය. එය මුල් අද්දවා ගැනීමට ඊටත් වඩා වෙහෙසක් දැරිය යුතුය. මෙය ගිහියෙකුට ගිහියෙකුව සිටියේදී කළ නොහැක්කක්ද කරුණාවෙන් පහදා දෙන මැනවි. තෙරුවන් සරණයි. මේකට ඉතින් සරල උත්තරයක් දෙන්නේ මෙනෙහි කරන්න. මෙනෙහි කිරීලා තමයි කරණ තියෙන ආවඩ ආයි බොන් කීම එනතම් පුද සත්කාරය. ඉතින් මේක මෙනෙහි කරලා නැති නිසා කලකොල වෙලා තියෙනවා. ඒක ලියලා ආනාපානය ගැන සක්මන් ගැන කතා කරලා අතන මෙතන තියෙනව ගැන කතා කරනවා. ඒ නිසා එක්ක වතාවක් හෝ වම තිනකොට මෙනෙහි කරාද දකුණු දකුණු කියලා මෙනෙහි කරාද මොනද වැටුනේ කියලා ලියවිච්ච දවසේ ඔය ගිහිකමක් ඕනේ නෑ භාවනා පටන් ගන්න. එහෙම නැත්නම් ඉතින් අසීලෙට දොස් දෙයි, ගිහිකමට දෙස් දෙනවා, වැස්සට දෙස් දෙනවා, අවුවට දෙස් දෙනවා ගොඩාක් කරුණු කියනවා. මේ මෙනේ කරන දන්නේ නැති නිසා මෙනේ කළ වැටහින දේ ලියා ගන්න බැරි නිසා උති ඒක අපි මෙතෙක් ගත කරපු ජීවිතයේ ස්වභාවය නෙමෙයි අපි මෙතෙක් ගත කරලා හිත ගත කරලා තියෙන වල්පල් සම්පප්පලාව කිසිම දෙයක් වෙච්ච හැටියෙන් වාර්තා කරන්න අපි දන්නේ නැහැ දැන් අපි ඔක්කොම වැඩි හිටියෝනේ බහතෝරන පොඩි එකෙක් නම් ප්‍රශ්නයක් නැහැ නමුත් අපිට වෙන කුණු හරපයක් ගැන අහන්න බලන්න ඕන තරම් විස්තර කියන හැටි මාල්නි පොන්සේක කියන්නේ කවුද කියලා ඇහුවොත් මම දෙයි විස්තරයක් කිසි කතාවක් නැතුව දිග පෙල්ලයි පල්ල මෙච්චර පපුව මෙච්චර උස මෙච්චර ඔක්කොම දාන්න. මේ හුස්මක් ගැන අහනකොට දැ. ඉතින් ඒකකොට මේ වගේ විශාල සැක පහළන මේ මම ගිහියෙක් වෙච්ච නිසාද මම මේ දකුණු දිශාවෙන් ආපු කෙනෙක්ද වම් දිශාවෙන් ආපු කෙනෙක්ද කියලා ගොඩාක් සැක. ඒ නිස්සක භාවය සඳහා එකම උත්තරයයි තියෙන්නේ හැම අරමුණක්ම මෙනෙහි කරා. විශේෂයෙන්ම මූල කර්මතේ මෙනෙහි කරලා වැටෙන දේ වார்த்தාවට ඇතුල් කරපු ගමන් පුදුමාකාර විදිහට මල් මාලයකට මල් ලැබුණා වගේ වැඩේ එකතු වෙන්න පටන් ගන්නවා. නැත්තම් මේ සැකේ හිටිනවා. අපි වැඩි කල් හිටින්නේ නැහැ. දවස් දෙක තුනක් භාවනා කරනකොට ඔක මේ වගේ කමඨං සුද්ධ කිරීම පිළිබඳව විස්තර ඇහෙනකොට ඕක ඍජු වෙලා එනවා. එතකන් ඒ තමන් මෙනෙහි නොකිරීමේ වැරද්දට ලැබිච්ච දඬුව වශයෙන් නීරසය කම්මැලිකමයි එනවා. නමුත් ඒතියෙදි භාවනා කරොත් සතුට ආපු දවසේ තේරෙයි මේ උප ඉගෙනගත්ත ක්‍රමේ කාටවත් දෙන්නත් බෑ කායිමත් හොරකම් කරන්නත් බෑ මේ යන වරද්ද වරද්ද යන ක්‍රමේ තමයි එකම උත්තරේ නිසා උනන්දු වෙලා භාවනා කරන්න කියලා කියයි. ගරු ස්වාමින් වහන්සේ මම සක්මන් භාවනාව සහ පරියංක භාවනාව ප්‍රගුණ කරන විට අතීත වර්තමාන අනාගත යන කාල තුනෙන්ම ලියලා තියෙන සම්බන්ධතාවයේ සුදුසුන් මදි කළ බලාපොරොත්තු සැලසුම් වෙන්නේ ඊළඟින් සකට කියලා සිතට වෙන්න ඕනි. නිතර නිතර ගලා ආවත් ඒ සියල්ල පස්සේ කළා භාවනා අරමුණට සිත ගන්නවා. නැවත නැවත ඒ ආකාරයට සිත දුවනවා. එසේ වීමට හේතුව පහදා දෙනමින් කාරුණිකව ඉල්ලා සිටිමි. මීට පෙර භාවනා වැඩසටහන් වලදී ශාරීරික වේදනා අධිකව දැනුණද මේ වැඩසටහනේදී එයින් එතරම් පීඩා විඳිට සිදුවේ නැත. මෙය පහදා දෙනමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි. දෙවෙනි එකේ ඇත්තට පැහැදිලි කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක වාසියට ඉట్లా තියෙන්නේ. පළවෙනි එකේදී යම්ම චිත්තක්ෂණයක අරමුණට හිත ආවනම් ඒක පිළිබඳ උනන්දු වෙන ප්‍රමාණයට බාහිර හිසිලි අඩු වෙනවා. යම්ම වෙලාව කර්මොන්ට හිත දාපු වෙලාව ඒක ඊටාම සාදර බල වාර්තා කරනවනම් සද්ද වේදනා හිතවිලි එහෙම නැත්නම් මොනම දෙයකවත් බාධා වෙන්නේ නැහැ. ඒ ප්‍රතිශතේ ඒ සාපේක්ෂතාවේ තේරුම් ගන්නේ එක අරමුණක් හම්බ වෙච්ච එක වතාවක හෝ විස්තර කිරීමේ කලාව ඉගෙන ගන්න. එහෙම නැත්නම් අපි කරන්නේම හිතිලි වලට ආවඩන එක. වේදනාව වලට ආවඩන එක. ශබ්ද වලට ආවඩන එක. එනිසා කලාතුරකින් හම්බෙන මේ අරමුණ ඉදිරිපත් වෙච්ච වෙලාවේදී ඒක සාදරව මෙනෙහි කරලා තොරතුරු ඉදිරිපත් කිරීම දැනගත්ත ගමන් ඒකේ තියෙන බලය ඒකේ තියෙන ජාවය මොකද්ද කියලා තේරෙයි. එතකන් ඉතින් මේක නිකන් කෝච්චි පාරක බස් එකක් කරන් යනවා වගේ දඩ දඩ දඩ ගගා තමයි යන්නේ. වාර්තා කිරීම දන්නේ නැත්තාකල් මෙනෙහි කරන දන්නේ නැත්තාකල් වෙහසයි. ඒක නෑ කියන්නේ. නමුත් මෙනෙහි කිරීමේ ක්‍රමයට යටත් වෙන දෙකේ පන්ති ළමෙක් වෙන්න. ඒ අද ඉපදිච්ච බබෙක් වෙන්න. ආදුනිකයෙක් වෙන්න. එතකොට එච්චර කමාරු නෑ. එපමණයි සොන අවසනයේ ප්‍රශ්න. ඔව් අපි පැක් විතර වෙලා වැඩ කරගෙන තිනවා. ඉතින් අද ගොඩාක් තියෙන ප්‍රශ්න තියෙන එකම විවේචනය මයි ළඟින් ආවේ. ඒක සාමාන්‍යයෙන් පළවෙනි දෙවෙනි දවස්වල කාගෙත් වගේ වෙන එකක්. විශේෂයෙන්ම ආධුනිකයෝ ඉන්න වෙලාවක මේ ලියන කට්ටියම මේ විදිහටම භාවනා කරලා හතරවෙනි දවසේ වෙනකොට ලියන දේවල් බලන්න මිටට ගොඩාක් වෙනස්. මේ මේ පාඩම ඉගෙන ගන්න. දවසෙන් දෙකකින් ඉගෙන ගත්තට පස්සේ පුදුමාකාර විස්තරයක් එන්න පටන් ගන්නවා. ඒ නිසා අපි මේ දවස වෙනකන් ඉමු එතකන් සමහර වෙලාවට සමහර gedera යනවා කට්ටිය. ඉන්න බෑ. ඒ තරම්ම කම්මැලි. මොකද අර මූලික උපදේශ ටිකට අහුම්කන් දීලා නැහැ. එහෙම නැත්නම් අර කමඨාන් සුද්ධ කිරීම පිළිබඳ පත්‍රිකා අයියෝ මට ඕවා කියලා දෙන්න ඕනද මෙහෙ මම දන්නවා අයියෝ කියලා පැහිය වෙන්න ගියව කවදාකවත් කරන්න බෑ. ඒ නිසා හුඟක් හොඳ දේ තමයි ආයෙත් දවසක් හෙට විතර වෙලාවක් අරගෙන මූලික කමඨාන් උපදේශ ට අහුම්කන් දෙන්න. අර මූලික පත්‍රිකාව ආයෙ කියවන්න. කීවට පස්සේ තේරෙයි මේ සංනිවේදනයක් වෙන්නේ නැති ඇයි කියලා. කමටහන් කරන මෙනෙහි කරන හැටි දන්නෙත් නැහැ වාර්තා කරන හැටි දන්නෙත් නැහැ. මේක අමාරුයි. නමුත් අමාරුයි නමුත් ඉගෙන ගන්න ඕන දෙයක් නිසා නාස්තියක් වෙන්නේ නැහැ කාලේ. හොඳයි. අපිට එනම් මෙච්චරයි අපිට සාකච්ඡා කරන්න තියෙන. අපි මෙතන ඉඳලා පැයක පමණ කාලයක් ගන්නවා. පැයකට කිට්ටු ආසන කාලයක් තියෙනවා. සක්මණ සඳහා ඊට පස්සේ අපි එකතු වෙනවා දවසේ ධර්ම දේශනාව සඳහා. මේට සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි